නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දෙනාටම තෙරවසන්න ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න කළඹ ටෙලිවිෂන් මෙත් සඳහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි මේ පින්වත් පිරිස එකතු වෙලා ඉන්නේ. පින්තුනේ අද මේ උතුම් ධර්ම දානමේ පින්කමේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි චිත්‍රානි මාකලන්ද මහත්මිය විජේසිරි වැල්ලම් වැල්මිල්ලගේ මහත්මයා ඇතුළු ඒ පවුලේ පිංහතුන් තමයි අද මේ ධර්ම දානමේ පින්කමට දායකත්වය දරන්න. ඒ අයගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා චිත්‍රා නිසා විජේසිරි කියන දෙපාර්ශවයේම මිය පරලව ගිය දෙමාපියන් ඇතුළු සියලු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් විශේෂයෙන් විජිතා රංජනී සොහොයුරු ඇතුළු සියලූම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණ. ඒ වගේමයි ගෞරෝණය දේශකැරන් වහන්සේට අපිට ආශිර්වාද කිරීමත් ඒ වගේම සනුරි වැල්මිල්ලගේ ඒ දියනයට විමුක්ති වැල්මිල්ලගේ පුතනුවන්ට විසි පස්සන උපන්දිනේ නිමිති කරගෙන නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ගාවි සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කෙනුතුම ආශිර්වාද ප්‍රාර්ථනයක් විශේසිෙන් සනුරි දියනයට වෛද්‍යවරයක් බවට පත්වීම පිණිස ඒ සිදු කරන ඒ සේවා කටයුතු සාර්ථක කරගෙන ඒ තමන්ගේ ජීවිතයේ වාසනාවන්ත කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ පිහිට රැකවරණේ සැලසේවා කිනුතු මාශිර්වාද ප්‍රාර්ථනයක් ඒ වගේම ලංකාවෙත් ලෝකයේ පුරාමත් පැතිරීගෙන යන මේ කරෝණ වසංගත වූතුරින් පීඩාවට පත් වෙලා ඉන්න හැම දෙනාට මාශිර්වාද කිරීම අරමුණ තේ අරමුණෙන් තමයි ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින මේ පින්වතුන් අද මේ ධර්ම දානමය පින්කමට දායකත්වයෙන් සම්බන්ධ වෙන්නේ. ඉතින් හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරනවා. පින්තුනි අද මේ ධර්මානුශාසනාවෙන් අපි විශේෂයෙන් කතා කරන්නේ ඔබට අපි කාටත් මේ ලෝක ජීවත් වෙන සෑම මිනිස්සෙකුටම ඊටාම වැදගත් කාරණා පහක් දිනු කරගන්න ආකාරය ගැන අපි කවදා කොතන කොයි මොහොතේ මැරුණත් අපිට සුගතිය උපදීම පිණිස අපි තුල දියුණු කරගත යුතු කරුණු පහක් බුදුරජාණන් වහන්සේ පෙන්වෝ. අන්නේ කාරණා පහ අපිගේ දිනදා අපේ ජීවිතය තුළ දියුණු කරගත්තොත්. අපේ ජීවිතයට පුදුමාකාර ආරක්ෂාවක් රැකවරණයක් ලැබෙනවා. පිංහතුනී මරණය කියන එක මේ ලෝකෙ කාටවත් වලක්වන්න පුළුවන් දෙයක් නෙමේ. බුදුරජාණන් වහන්සේලත් පිරිනිවන් පෑවා. පසේ බුදුරජාණන් වහන්සේලත් පිරිනිවන් පෑවා. මහරහතන් වහන්සේලා වැඩ සිටිය උන්වහන්සේලාත් ආයු කෙලවර පිරිනිවන් පෑව. මේ ලෝකෙම පාලනය කරපු මහා බලවන්ත මහා පින්වන්ත. දෙතිස් මහා පුරුස ලක්ෂණ ඇති සක්විති රජවරු පහළ වෙලා ඉදරතියෙන. ඒ අයත් මිය ගිය. රජවරු සිටුවරු මහා දන කුේරයෝ ඒ හැමෝම මැරුණා. ඒ නිසා පින්ගතන උපන්නා වූ සෑම සත්වයෙක්ම නත්ති ජාත සමරණ නොමැරි ඉන්න නම් පුළුවන් ක්‍රමයක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඒ නිසා මතක තියාගන්න අපි කවුරුත් ඉපදුනානම් කවදක් ඔත්තන කොයි මොහොතේ කොහේ හරි මොන විදිහට හරි. අපිට මරණීත් මුණ දෙන්න සිද්ධ වෙනවා මයි. ඊළඟ දේ තමයි උපන්නා වූ සෑම සත්වයෙක්ම වයිසට යනවා. ඒක කාටවත් බලක්වන්න පුළුවන්කමක් බුදුරජාණන් වහන්සේත් වයිසට කියා. උන්වහන්සේ අවුරුදු 80ක් සම්පූර්ණ වෙගෙන එනකොට බුදුරජාණන් වහන්සේ බුදුමුවින්ම දේශනා කරනවා ආනන්දේ දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජක්කර සකටම් දිරාගිය කරත්තයක් වගේ එහෙනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ වයසට ගියා උන්වහන්සේ සමහර ගාථාවල දේශනා කරන පරිපක්කෝ වයෝමයිහා මහණෙනි දැන් තථාගතයන් වහන්සේ බොහොම වයසට ගිය කෙනෙක්. පරිත්තම් මම ජීවිතං. ජීවත් වෙන්න ඉතිරි වෙලා තියෙන තව ඊටාම ස්වල්ප කාලයක්. එහෙනම් අපිට පේනවා අපේ බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. මේ ලෝකේ උපන්නා වූ සෑම සත්වයෙක්ම වයසට යනවා. කවදා කොතන කොයි මොහොතේ හරි මරණයට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ජීවත් වෙලා ඉන්න කාලය තුල අපි නොයෙක් ලෙඩ රෝගවලට බොදුර වෙනවා. මතක තියාගන්න අපි මේ කවුරුත් ඔබ මම අපි කවුරුත් දරාගෙන ඉන්නේ ලෙඩ වෙන ශරීරයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත නවදොරකින් අසූචි වැగిරෙන මේ කුණු ශරීරේ දරාගෙන ඉන්න කෙනෙක් හිතනවා නම් අපිට එහෙම ඒ වගේ අපිට නම් ලෙඩ රෝග නැහැ. ඒකට අර මිනිස්සු අම්බෝ මේ මිනිස්සු කොච්චර විඳෝනවද? අපි නම් එහෙම පවකාරයෝ නෙමෙයි කියලා සමහරව හිතනවා. ඒ තරම් අඥානෙක් නෑ කියනවා. ලෙඩ වෙච්ච කෙනෙක් දිහා දැකලා මමත් ලෙඩ වෙන කෙනෙක් කියලා හිතන්න. මම ලෙඩවීමේ ස්වභාව ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි. අද මන් නිරෝගීව හිටියට මන් දන්නේ අපේ ඇඟ ඇතුළේ මොනවා මොන වගේ රෝග මොන වගේ හොඳ කරගන්න බැරි රෝග ලක්ෂණ මේ ශරීරය තුල පවතිනවද? අපි කවුරුත් දන්නේ ඒ නිසා හැම වෙලාවෙම හිතන්න මම දරාගෙන ඉන්නේ ලෙඩ වෙන ශරීරයක්. වයසට යන ශරීරයක්. මරණය උරුම කරගත්ත ජීවිතයක්. මේ ජීවත් වෙන කාලේ අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට එදා මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 120ක් කියනවා. සාමාන්‍ය ආයු අපේක්ෂණය. අවුරුදු 120යි. හැබැයි ඊට වඩා වැඩිපුර ඔබ දන්නවා බක්කුල මහරහතන් වහන්සේ නිරෝගී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබපු කෙනා. ඔබ අහලා ඇති අපි හොරණ සීල සුවරණ ගිලම් භික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමිය. ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ නාමයෙන් පූජනීය චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදි කරගෙන යනවා. ඉතා විශාල අඩි එකසිය තිහක පමණ උසකින් යුක්ත සුවිශාල චෛත්‍යයක් බක්කුල මහා සෑ ඉදිවෙන. මේ වෙනකොට චෛත්‍යය කටයුතු සීයට හැත්තෑවක් පමණ අවසන් වෙලා තියෙනවා. ලබන වස්සර වගේ වෙනකොට අපි ගොඩා කටයුතු අවසන් කරගෙන මේ වසංගතයත් එක්ක තමයි අපිටත් ඒ කටයුතු යම් ප්‍රමාදයකට පත්වනේ අපිට පේන අනාගත ලෝකයට මේ එන වසංගත කරදර විපත් මේ සියල්ලත් එක්. බක්කුල මහරහතන් වහන්සේගේ බක්කුල මහා සෑය ආශිර්වාදය. බොහෝ පිරිසක් මේ ධර්මය තුළ තුනුරුවන්ගේ ආශිර්වාදය ලබන්න අනාගති මිනිස්සුන්ටේ වටිනාකම ගොඩාක් ඉහලින් දැනේ. මේ බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු එකසේ හැටක් වැඩ හිටියා අඩුගානේ කිසිම අරලු ගෙඩි ඒ කාලේ දැන් සාමාන්‍ය මිනිස්සුන්ට ඔය උණක් අසනීපයක් ආවම ඔබ දන්නවා කොත්තමල්ලි ටික බෙහෙත් පැකට් එකක් හම්බගෙන බොනවා ඔය සාමාන්‍ය ගොඩ වෙදකන් තියෙනවා එතකොට ඒ කාලේ බුදුහාන්තරන්ගේ කාලේ සාමාන්‍යයෙන් අරලු තමයි කෝකටත් තයිලෙ වගේ මොකක් හරි අසනීපයක් වුණොත් මේ අරලු වලින් තමයි ඒ කාලේ බෙහෙත් වලට ගොඩක් භාවිතා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ එතකොට අපිට පේනවා මේ බක්කුල හාමුදුරුව ඒ කාලේ බුදුහාමුදුරුව වැඩ හිටිය කාලේ වැඩ හිටිය. ඒ කාලේ අවුරුදු 120ක් සාමාන්‍ය ආයුෂ තියෙද්දි ඒ ආයුෂ ඉක්මවන අවුරුදු 160ක් වැඩ හිටියා. එච්චර කල් වැඩ ඉඳලවත් අරලු ගෙඩියක තරම්වත් බෙහෙතක් ශරීරයට ලෙඩක් කියලා බෙහෙතක් හැටියට කවදාවත් අරලු ගෙඩියක්වත් අරගෙන නැහැ කිය. මුළු ජීවිතේ අවුරුදු 160ටම කිසිම අසනීපයක් එකම දවසක් කිඹුහුමක් ගියා කියලා. ඕක ලෙඩක්ද කියලා හිතා. කිඹුහුම කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකුට ඔබට අපිට කිඹුන් යන්න ගත්තොත් එක්ක මැරෙනකම් එක්ක දොස්තර කෙනෙක් ළඟට යන්න වෙනවා මේක නවත්ත ගන්න. සමහර ඔබ දන්නවා ඉක්කා වැටෙන්න ගන්නවා. මොන දේ කරත් අඩු ගන්න ගිහිල්ලා බෙහෙත් බීලා වෛද්‍යවරයෙක් ළඟට යනකම් මේක නවත්ත ගන්න බැරි වෙනවා. මිනිස්සුන්ට මේ ලෙඩ හැදෙන ශරීරේ පුංචි දෙයක් ඇති. සමහරලාට මේ කන බොන කෑම විස වෙනවා. නොසිතන විදිහට ලෙඩ රෝග වලට මිනිස්සු ගොදුරු වෙනවා. දැන් බලන්න මේ වසංගතය දිහා ඇහැට නොපෙනෙන මේ විස බීජයක් මේ වෛරසයක් කොච්චරනම් වේගෙන් ලෝකයේ තුල පැතිරීගෙන පැතිරීගෙන ලෝකේ බලවත්ම රටවල් අන්ත අසරණ භාවයට පත් කරගෙන දවසකට කොච්චර මිනිස්සු ලෝකේ මැරෙනවද කියලා හිතා මොනතරම් වේගෙන් ලෝකෙ මේ වසංගතේ ව්‍යාප්ත වෙනවද? අපේ ශරීර කියන්නේ ලෙඩ රෝගවලට කුහාවක්. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් නිරෝගීව වැඩ සිටියේ. ඒ වගේමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභීන් අතර අග්‍රයි. අවුරුදු 150ක් වැඩ හිටියා. එහෙනම් අපිට පේනවා ඒ කාලේ බුදුහාමුදුරන්ගේ කාලේ සාමාන්‍ය ආයුෂ ඉක්මවලා අවුරුදු 120ක් වෙච්ච සාමාන්‍ය ආයුෂ ඉක්මවල අවුරුදු 160 අවුරුදු 150 වැඩ සිටිය මහරහතන් වහන්සේලා ගැන තියෙනවා. හැබැයි පින්වතුනි අද අපි ජීවත් වෙන්නේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 70 80 75 ඔය වගේ අද සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 70 84 සමහර රටවල වල අවුරුදු 60 ගණන්. එහෙනම් අපිට පේනවා අද අපේ මේ ශරීර අපි කන බොන දේවල් අපි ජීවත් වෙන පරිසරය මේ මොනවා තුල අපි අපිට බාහිර ලෝකෙ දිහා බලලා ඔබට හිතෙන ප්‍රාද්ද දියුණුයි විද්‍යාව දියුණුයි සමහර ලාවට ලෝකෙ තියෙන ඖෂධ ශල්‍ය කර්ම තාක්ෂණී විද්‍යාව දිහා දැකලා කෙනෙකුට හිතෙන්න පුළුවන් අද කරන්න බැරි දෙයක් නෑ අද මේ හැමදේම දියුණුයි කියලා හැබැයි ඔය මොනෝ ඔය දියුණුව නැති කාලෙ මිනිස්සු බුදු හාමුදුරුව වැඩ සිටිය කාලේ මීට වඩා දීර්ඝායුෂ තිබුණා. බලන්න විද්‍යාව දියුණු වෙන්න දියුණු වෙන්න තාක්ෂණේ මොනවා දියුණු වුණත් මිනිස්සුන්ගේ ආවිෂ කොච්චර වේගෙන් පිරිහීගෙන පිරිහීගෙන යනවද ඒ නිසා අපි දන්නේ නැහැ අපේ ජීවිතේ කවදා කොතන කොයි මොහොතේ එක්ක මොන වගේ ලෙඩකින් අපි මැරෙයිද ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙන්න වෙයිද අනතුරකින් දියේ ගිලිලා මැරෙන්න වෙයිද ගුටි කාලා මැරෙන්න වෙයිද අඩු ගානේ කන දෙයක් වසවිස වෙලා එක්කෝ අසපෙවිලා කවුරු හරි වහදීලා අපි දන්නේ නැහැ ජීවිතේ මිනිස්සු මේ හොඳට ඉන්නවා මේ ටිකකින් එක්ක නහරක් පිපුරුවා කියනවා පපුවේ heart attack එකක් කියන මිනිස්සු හිටිගම මිනිස්සු මැරෙනවා එතකොට අද අපි මේ කතා කරන කාරණා කීපය අපේ ජීවිතේ අපි කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට අපි මරණයට මුහුණ දුන්නත් අපිට ජීවිතේ ආරක්ෂාවක් රැකවරණයක් ඇතුව ජීවත් වෙන්න පුළුවන් කාරණා පහ. මේක ගොඩාක් වැදගත් ගිහි ජීවිත ගත කරන ඔබට. ඔබ මේ කරුණ හොඳට තේරුම් ගන්නකොට ඔබට තේරෙ ඇත්ත නේන්න. අපිත් බණහනවා තමයි. අපිත් බුදුන් අදිනවා. අපිත් පින්කම් කරනවා. අපිත් ඉඳලා හිටලා දම් පින්කම් කරනවා තමයි. නමුත් මේ කියන අවදානම මේ කියන අවස්ථා මේ කියන ක්ලේශයන් අපි තුල කොච්චර දවස ගාන එදිනෙදා හැම මොහොතෙම සමාජ ජීවත් වෙනකොට පාරේ අනේනකොට මිනිස්සු එක්ක ගැටෙනකොට රස්සාවලට යනකොට මිනිස්සු ඇසුරු කරනකොට ඔය කියන ක්ලේශ ධර්ම කොච්චරනම් ඔබ තුල මතුවෙනවද පින්වතුනි මහා නාම සූත්‍රය අංගුත්තර නිකායේ සඳහන් වෙන බොහොම ලස්සන දේශනාවක් ඒ බුදුහාමුදුරන්ගේ කාලේ ශාක්‍ය කුමාරයෙක් මහා නාම කෙනෙක් බුදුහාඳුරු ශාක්‍ය වංශික කෙනෙක් දවසක් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න උන්වහන්සේ නීග්‍රෝධාරාමේ වැඩ ඉන්න කාලේ කපිලවස්තුපුර ශාක්‍ය වංශිකයන්ගේ රාජධානියේ ශාක්‍ය වංශිකයෝ බුදුහාඳුර වෙනුවෙන් හදලා පූජා කරපු ආරාමේ තමයි නීග්‍රෝධාරාම. අපි බුදුරජාණන් වහන්සේ ওই ආරාමේ වැඩ ඉන්නකොට දවසක් මහානාම කියන ශාක්‍ය කුමාරය බුදුහාඳුර හම්බෙන්න ආවා. ඔහු බොහෝම ධනවත් ව්‍යාපාරිකයෙක්. ඒ සාක්‍ය ජනපදයේ ව්‍යාපාර කටයුතු වෙළහෙළදාම් කටයුතු ඉහලින්ම සිදු කරපු දනවත් ව්‍යාපාරිකය රාජකුමාරය. ඒ මහානාම සාක්‍ය කුමාරයා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් වාඩි වෙලා ඔහු ජීවිතයේ තමන්ට තියෙන බයක් ගැන කියනවා. අනාගත බයක්. ඔහු කින සාමිනි භාකතුන් වහස මට බුදු හාන්දුරුව ගැන සද්ධාවක් තියෙනවා. මං බුදුගුණ දහම් ගුණ සඟගුණත් මම නිතර මෙනෙහි කරන කෙනෙක්. මම බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා මේ ධර්මය අහලා වැටහිච්ච දවසිඳන් මං කොහොම හරි මේ පන්සිල් රකින්න ගුණධර්ම රකින්න මහන්සි ගන්න. ඊළඟට මන් ධර්මය මෙනෙහි කරන මට දහම් දැනුමකුත් තියෙනවා. පින් පව් කර්ම කර්මඵල විශ්වාසයෙන් යුක්තව මං ජීවත්තේ. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මම දුගී මගේ යාචකයන්ට උපකාර කරනවා දන් දෙනවා. ශ්‍රමණක් ප්‍රාක්්මණවරුන්ට දම්පින්කං කරනවා. තුනුරුවන් උදෙසා පින්කං කරනවා. මන් දන් දෙන කෙනෙ. ත්‍යයාග සම්පත්තියත් වඩනවා. මං මේ ගැඹුරු ධර්ම කරුණු නුවනින් විමසමින් ප්‍රඥාව දියුණු කරගන්නත් මං මහන්සි ගන්න. හැබැයි සාමයනී මට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි. මේ මහපාර යනේනකොට කෙලෙස් හැතිවෙන දේවල් එදිනෙදා ජීවිතේ මට නිතර මුණගැහෙනවා. ඔන්න මහා නාම සාක්‍ය කුමාරය මේ ඔහුට තියෙන ප්‍රශ්නේ කියන්නේ. බුදුහාඳුර ගැන සද්ධාවක් තියෙනවා, සිල් ගන්නවා, බණත් අහනවා. දැන් මේවා නැතුව නෙමෙයි. ඒ තිබුණට සාමාන්‍ය රස්සාවක් කරගෙන දැන් මහා නාම සාක්‍ය කුමාරයා කියන්නේ ව්‍යාපාරිකයෙක්. වෙලහෙල දාම් කරගෙන ජීවත් වෙනකොට ඔහුට ඇති වෙන හැඟීම ඔහු කියනවා. ඔහු කියනවා සාමීනි භාග්‍යතුන් වහන්සේ මිනිස්සු එක්ක ගනුදෙනු කරනකොට ද්වේෂය ඇති වෙනවා. තරහ යනවා. ඔබ දන්නවනේ নানা ආකාර මිනිස්සුනේ ඉන්නේ. පාරේ යන්නේනකොට බලන්නේ ඇඟේ හැප්පුණත් ගහගන්නේ නැ මරාගන්නේ නැ චරිතේ ඉන්නේ. ඇයි මොකද උඹ කියලා අහන්නේ එකපාරට. සමහරට පොඩි වැරද්දක් වෙන්න පුළුවන්. සැනින් එන්නේ ඇඟට. එහෙම द्वेष චරිත අපිට සමාජයේ ඕන තරම් සමහරු hina වුණත් ඇඟට එන්නේ. ඇයි මොකද කියලා අහනවා. එතකොට මෙහෙම සමාජයක අපි ජීවත් වෙනවා. එතකොට මහා නාම සාක්‍ය කුමාරයා කියනවා අපි වෙලහෙන දාම් කරනකොට මිනිස්සු එක්ක ගනුදෙනු කරනකොට ද්වේෂය ඇති වෙනවා තරහ යනවා. මිනිස්සු එක්ක ගැටුම් ඇති වෙනවා. සමහර වෙලාවට බේරෙන්න උත්සාහ කරාට මිනිස්සු ගැටුමට එනවා. සාමිනී භාග්‍යතුන් වහන්සේ වැනි වෙලාවක මගේ හිත ද්වේෂයෙන් තරහින් සමහරලාට ඔහු ඉවසලා මගහැරලා ඉන්න පුළුවන් හැබැයි හිතට කේන්ති එනවනේ. හිත ද්වේෂයෙන් යටපත් වෙන වෙලාවල් එනවා. ඊළඟට ඔහු ඇත්තටම කියනවා ඔහු කෙලෙස් සහිත කෙනෙක් ගිහියේ සාමිනී භාග්‍යතුන් වහන්සේ මං ඉතින් ওই පාරේ යන එනකොට ලස්සන කාන්තාව දකිනවා. වෙසඟ නම් ඉන්නවා නගරේ. ඒ කාලේ බුදුහාඳුරන් කාලේ ওই නගරේ වීදිවල වෙසඟන වෛශ්‍යාව ඉඳලා තියෙනවා. ඒ අය ඉතින් ওই පාරේ යන කාව හරි අල්ලගන්න බලාගෙන ඉන්නේ. එතකොට මේ අය දැක්කහම සමහර ලාවට කෙලෙස් සහිත ඇඳුම් ඇඳගෙන යන අය දැක්කහම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉතින් අපට රාගය උපදිනවා කිය. ඒ වගේ වෙලාවක හදිස්සියවත් මම මැරුණොත් කොහේ අයිද කියලා මට බයක් ඇති වෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එක්ක ද්වේෂ බලවත් වෙලා මිනිස්සු එක්ක ගැටෙන්න ගිය වෙලාවක තරහ බලවත් වෙච්ච වෙලාවක මැරුණොත් කොහේ අයිද? රාගය ඇවිස්සිච්ච වෙලාවක මම මැරුණොත් කොහේ අයිද? ඊළඟට කියනවා ඒ කාලේ තිබ්බ යාන වාහන දැන් අද තියෙන යාන වාහන වගේ නෙමෙයි ඒ කාලේ තිබුණේ අස්ව රත ගොන්නු බැඳපු කරත්ත ගොන් කරත්ත ඊළඟට ඔය වගේ සත්තු ඇදගෙන යන ඒ කරත්ත ඒවා තමයි රාජකීය යාන වාහන හැටියට තිබුණේ. එතකොට පාරවල් වල ඒ කාලේ අලි යනවා. ඇත්තු යනවා. අස්ස කරත්ත යනවා. මේ ගොඩනු බැඳපු කරත්ත යනවා. එතකොට මේවැ යන එනකොට හදිසියේ මේවන් අනතුරක් වෙන්න පුළුවන්. අර සතෙක් කුලප්පු වෙලා අනතුරක් වෙන්න පුළුවන්. අලියෙක් ගහන්න පුළුවන්. ස්වාමීනි භාග්‍යතුන්හස මේ වගේ මගතොටේ පාරේ අනතුරක් වෙලා මේ යාන වාහන වලින් අනතුරක් වෙලා මැරෙන්න පුළුවන්. ඒ කාලේ තිබ්බේ රත වලින් අනතුරක් වෙලා මැරෙන්න පුළුවන්. එවැනි වෙලාවක මට හිතට කේන්තියක් එක්ක හිත විසිරිලා බයක් තැති ගැනීමක් හිත ඇවිස්සිච්ච වෙලාවක මම මැරුණොත් මං කොහේ යයිද කියලා මට බයක් ඇති වෙනවා. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කවදා කොතන කොයි මොහොතේ මොන විදිහකට මරණයටපත් උනත් දන්නේ නැහැනේ කවද මැරෙයිද මහපාරේ මැරෙයිද හදිසියේ නැති ප්‍රශ්නයකට බැදිහත් වෙලා ගැටුමකින් මැරෙයිද අපි දන්නේ නැහැ ජීවිතේ කවද කොතන කොයි මොහොතේ මරණය සිද්ධ වෙයිද හැබැයි කවද මැරුණත් කොතන මැරුණත් කොයි මොහොතේ මැරුණත් මට ඒකාන්තයෙන් සුගතිය උපදින්න මම පුරුදු කළ යුතු ගුණධර්ම මොනවද කියලා අහනවා ඔන්න මහා නාම ශාක්‍ය කුමාරයා අහපු ප්‍රශ්න. බලන්න කොච්චර වැදගත්ද කියලා. සරලව ගත්තොත් අදට ගැලපෙන විදිහට හිතන්න. අද ඔබ බොහෝ වෙලාවට මේ බණහනෝ. අද අන්තර්ජාලයෙන් බණහනවා. බණම යන නාලිකා තියෙනවා ටීවී වලින් බණහනවා රේඩියෝ එකෙන් බණහනවා ඉන්ටර්නෙට් එකෙන් අහනවා ලෝකෙ කොහේ හිටියත් අද බණහන්න අවස්ථාව තියෙනවා ඊට අමතරව ඔබ පන්සල් වලට ගිහිල්ලා බණහනවා දන් දෙනවා සිල් සමාදන් වෙනවා. තමන්ගේ ජීවිතේ තමන් ගිහි ශ්‍රාවකේ ගිහි ජීවිතය තුළ පුළුවන් විදිහට මේ ධර්මයක් දියුණු කරගෙන පිනක් කරගෙන ගුණ ධර්මයක් පුරාගෙන ඉන්න උත්සාහයක් ගන්න. හැබැයි ගිහි ජීවිතය කියන්නේ ලේසි නෑ. සම්බාධෝ යම් ගරාවාසෝ. රජස්සාහිතනං ඉතිේ. බුදුහාමුදුරුව පෙන්වේ බොහෝ කරදර බාධා බහුලයි. රජස්සාහිතනං ඉති කෙලෙස් උනන උල්පතක් කියනවා ගිහි ජීවිතේ. ප්‍රශ්න ගැටලු කරදර කෙලෙස් උනනවා. හැබැයි ඔබ හිතන්න ඔබේ ජීවිතේ රස්සාාවට යනයනකොට. මහපාරය ඒ කාලේ යානවාහන නොවේ වුණාට අද අද තියෙන යානවාහන හැප්පෙන් නැද්ද. අද වාහනයක් හැප්පිලා මැරෙන්න්න පුළුවන්. හදිසිේ තෑර එකක් පුපුල්ල වාහන පාරෙන් පැනලා කොහයාරි අනතුරක් වෙලා මැරෙන්න්න පුළුව. වාහන ගිනිගන්නවා හිටිකමන් හැපිච්චකම් මිනිස්සු එහෙම කරවෙලා මැරලා යන. මහා පාර ඉස්සරහින් ගියත් හප්පගෙන යන්න පුළුවන් පිටිපස්සෙන් ගියත් හප්පගෙන යන්න පුළුවන්. ජීවිතේ පාර යන එනකම් කොච්චර අනතුරු තියෙනවද? මහා පාර යනතුරක් වෙන්න පුළුවන්. ඊළඟට කොච්චරනම් රාගය ඇති වෙන දර්ශන අද කොච්චර මිනිස්සුන්ගේ රූපවාහිනියක් බැලුවත් කොච්චර පත්තරයක් බැලුවත් පාරේ ගියත් මිනිස්සුන් අවුස්සන කෙලෙස් උපද්දවන රාගය අවුස්සන දේවල් මිනිස්සුන්ව නොමග යවන දේවල් කොච්චර සමාජි තියෙනවද? එදිනෙදා ජීවිතේ දවස ගත කරන අතරතුර රාගය අවිස්සෙන දේවල්, ద్వේෂය අවිස්සෙන දේවල්, මෝහය, ඊර්ෂ්‍යාව, කුහකකම් ඔය ඔක්කොම කෙලෙස් උපදින දේවල්. දවසකට කොච්චරනම් මේ හිතත් එක්ක මේ අරමුණු ගැටෙනවද හිතේ රාග දේශ මෝහ ඇවිස්සි ඇවිස්සි ඒවත් එක්ක තමයි දවස ගෙවෙන්නේ බැරි වෙලාවත් කෙලෙස් බලවත් වෙච්ච වෙලාවක මැරුණොත් කොහේ යයිද කියලා ඔබට මේ බය තියෙන්න ඕනේ. ඔබට ජීවිතේ ওই බය නිතර ඔබ හිතන්න ඕනේ. ද්වේෂයක් ඇති වෙච්ච වෙලාවක හිතන්න බැරි වෙලාවත් මම දැන් මැරුණොත් කොහේ යයි? රාගයෙන් හිත යටපත් වෙච්ච වෙලාවක හිතන්න බැරි වෙලාවත් මම මේ වගේ වෙලාවක මැරුණොත් කොහේ යයිද? ඉරිසියා, වෛරය, ක්‍රෝධය, කුහකකම් මේවා බලවත් වෙච්ච වෙලාවක මං දැන් මැරුණොත් කොහේ යයිද කියලා හැම වෙලෙම හිතන්නේ. අන්න මහා නාම සාක්‍ය කුමාරය බුදුහාඳුරන්ගේ කාලේ ඌට මේ ප්‍රශ්නේ ඇති වුණා. ඔහු අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ගිහියේ. ඒ මහා නාම තමන්ගේ ජීවිතේ ලස්සනට බුදුහාඳුර ඉස්සරහා කියනවා මහා නාම කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ගිහි ජීවිතේ ගත කරන කාමභෝගී කෙනෙක්. මට අමු දරුවෝ ඉන්නවා. මම රම්රිදී මුතුමැණි පරිහරණය කරනවා. මම කසී සලු පොරවනු. ඒ කියන්නේ ඒ කාලේ තිබිච්ච වටිනා සලුපිලි ආභරණ පළඳින බොහොම සුපිරි විදිහට අපි නිකන් හිතමු ලක්ෂරි ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා. එතකොට ඒ වගේ කෙනෙක් මහානාම කියන ශාක්‍ය කුමාරයා. ඔහු බුදුහාඳුරන්ට කියනවා තමන්ගේ ජීවිතේ තමන් ගත කරන ආකාරය. කියලා කියනවා සාමීනී භාග්‍යතුන් වහන්සේ මට කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට මැරුණත් මට සුගති යන්න මගේ ජීවිතය ආරක්ෂා වෙන විදිහේ මට මගේ ජීවිතය තුළ දියුණු කරගන්න ඕන කරුණු මොනවද කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ කරුණු පහක් පෙන්නලද ඔන්න ඔයි කරුණු පහ ඔබේ ජීවිතය තුළ ඇති කරගන්න. පළවෙනි එක තමයි මහානාම ඔබ නිතර බුදුගුණ හිතන්න. ධර්මයේ ගුණ හිතන්න සඟ ගුණ හිතන්න අවස්ථාවක් ලැබෙන හැම වෙලේම ඔබ හිතම ඔබ වාහනයක යනවා වාඩි වෙලා යනකම් ওই වටපිට බල බලා ඔහේ වටපිට බල බල යන්නේ නැතුව ඒ යන ගමන තුල බුදු ගුණ මෙනෙහි කරන්න ගමනත් යනවා හිතේ පිනක් රැස් වෙනවා හිතක් රැකෙනවා Tamanට ලැබෙන හැම අවස්ථාවකම තුනුරුවන් ගුණ සිහි කරලා හිත සද්ධාවෙන් බලවත් කරගන්න මහා නාම යමෙකුට බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයෙන් යුක්ත සද්ධාාවක් තියෙනවා. ඒකට කියන්නේ අචල සද්ධාව. අවබෝධයක් තුල ඇතිවෙච්ච සද්ධාව. බුදුරජාණන් වහන්සේ ගැන එවැනි අවබෝධයක් තුල සද්ධාාවක් ඇති කරගන්න. ධර්මයේ ගැන එවැනි අවබෝධයක් තුළ සද්ධාවක් ඇති වෙලාන. ශ්‍රාවක සංඝයා ගැන එවැනි අවබෝධයක් තුළ සද්ධාවක් ඇති වෙලාන. මහානාම ඔබ තුළින් බලන්න මා තුල සද්ධාව තියෙනවා කියලා Tamanට තේරෙනවා. දැන් ඔබ හිතන්න ඔබ සද්ධාව දියුණු කරන කෙනෙක් නම් ඔබ ඔබ තුලින් බලනකොට තේරෙනවා ඇත්තට මට තුනුරුවන් ගැන කාටවත් වෙනස් කරන්න බැරි අචල සද්ධාාවක් මා තුල තියෙනවා. මගේ සද්ධාව කවුරුත් නිසා කාටවත් ඕන විදිහට වෙනස් වෙන්නේ නැහැ. මං තුනුරුවන් ගැන අවබෝධයෙන් සද්ධාවේ පිහිටපු කෙනෙක් කියලා තමන්ට තමන්ගේ සද්ධාව දකින්න පුළුවන්. එහෙම තමන්ට තමන් ගැන සද්ධාවක් තියෙනවා කියලා තුනුරුවන් ගැන තේරෙනවා නම් මහානාම ඔබ කවදක් කොත්තන කොයි මොහොති මැරුණත් ඔබේ කාන්ති සුගතියකි. මහපාරි මැරුණත් බුටිකාල මැරෙන්න්න වනත් මිනිසු ගහල මැරුවත් කොහොම මැරුණත් ඔබේ කාන්තෙන් සුගති. ඇයි ඔබ සද්ධාව බලවත්ත දියුණු කරගත්ත කෙනෙ. අන්න පිංහතුනි සුගති යන උපකාරවෙන පළවෙනිමදේ තමයි තුනුරුවන් ගැන සද්ධාව. දෙවනි කාරණී බුදුරජාණන් වහන්සේ වදාළ මහානාම ඔබ හිතට එකඟව ඔබ ගිහි ශ්‍රාවකයෙක් හැටියට පංචසීලයේ ඔබේ නිත්‍ය සීලේ. ඔබ හිතට එකඟව සීල් රකින්න. සීල් ගන්න පුළුවන් දැන් අද ගන්න. අද ඔබ හිතන්න පන්සීල් දෙන දෙන වාරයක් වාරයක් පාසා පන්සීල් ගන්නවා. හැබැයි මේ ශික්ෂාපද රකින්න ඕනේ. මේවා ආරක්ෂා කරන්න ඕනේ මගේ ජීවිතේට මේවා රැක ගන්න ඕනේ මම මේ එක එක ශික්ෂාපදේ ගැන හැම වෙලෙම සිහියෙන් ඉන්න ඕනේ මේ ශික්ෂාපදයක් බිඳෙන්නේ නැතුව මම රැක ගන්න ඕනේ එහෙම හිතලා සිහිය පවත්වන අය කීයෙන් කී දෙනාද ඉන්නේ කියලා බලන්න අද පන්සිල් ගැනීම චාරිත්‍රය ඔබ බලන්න මිනිස්සු උදේ ඔන්න සමහරු ඉස්කෝලේ පටන් ගන්නකොට ළමයි ඔක්කොටම එකතු කරලා පන්සිල් සමාදන් කරනවා. ඉස්කෝලෙත් පන්සිල් සමාදන් කරනවා. හොඳයි. සමහරලාට ව්‍යාපාරයක් පටන් ගන්නවා. පන්සිල් අරගෙන පොල් දෙල් පහන දාලා වැඩේ පටන් ගන්නවා. හොඳයි. ඊළඟට රැස්වීම. ඔබ දැකලා සාමාන්‍යයෙන් ওই රැස්වීම මන්නාදාර සමිතිය ඕනම රැස්වීමක්. විදේශ රටවල් වල නැති වුණාට ලංකාවේ සාමාන්‍ය බෞද්ධ ගම්මානවල මේ බෞද්ධ චාරිත්‍රාත් එක්ක ජීවත් වෙන ගම්වල රැස්වීමක් පටන් ගන්න න්‍යාය පත්‍රයක් කියලා එකක් තියෙනවානේ. පටන් ගන්න පළවෙනියටම තියෙන්නේ පන්සිල් සමාදන් වීම. පොල් තෙල් පහන දැල්වීම, මූලාසන කතාව තමයි තියෙන්නේ. එතකොට පන්සිල් සමාදන් වෙලා තමයි වැඩේ පටන් ගන්න. ඔබ දැකලා ඇති ওই රාජ්‍ය උත්සවද, දේශපාලක සම්මත රූපවාහිනි වල හරි දැකලා ඇති. කොහේ ගියත් මොන දේ කරත් පන්සිල් අරන් පටන් ගන්න. අපි හිතමු මොනවා හරි හොර ව්‍යාපාරයක්. සමහරලාවට මස් පිණිස සත්තු මරණ ව්‍යාපාරයක් පටන් ගන්න. මහා අපරාධය බුදුහාඳුරු එපා කියපු වැඩක් කියලා හිතන්න. ඒත් කොහේ හරි ඉන්න හාඳුරු කීප නමක් ගෙනහල්ලා පන්සිල් අරගෙන තමයි පොල් තෙල් පහන දැල්වලා විවෘත කරන්නේ. එතකොට මේ විදිහට පන්සිල් ගන්නවා කිය මේකේ අර්ථය දන්නේ මොකද්ද පන්සිල් කියන්නේ කියලාවත් දන්නේ පන්සිල් ගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහා නාම සුගති යන්න නම් කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඔබ ඒකාන්තයේ සුගතිය උපදින්න නම් ඔබ මේ ශික්ෂාපද ගැන හොඳ සිහියෙන් ඉන්න. පන්සිල් සමාදන් වෙනකොට පිනක් රැස් වෙනවා. ඒකට කියනවා සමාදාන සීලය. ඒ ඒ ශික්ෂාපද සිහියෙන් ඉඳගෙන කැඩෙන්න ඉඩ නොදී වීරියෙන් නුවණින් සිහියෙන් රැකගන්න ආරක්ෂා කරගන්න. එතකොට බොහෝ බලවත් පිනක් රැස් වෙන. ඒකට කියනවා විරති සීලය. එතකොට යම් කිසි කෙනෙක් නිත්‍ය සීලේ හැටියට පංච සීලේ රකින්න. පොයි දවස්වලට බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ තෙරුවන් සරණ ගියාය. උපෝසත සීලයක් සමාදන් වෙන. මහා නාම වූ විදිහට හිතට එකඟව අවංකව සීල් රකින්න කෙනෙක් නම් මහා නාම ඔබ කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඔබේ කාන්ති සුගතිය උපදින කෙනෙක් කියලා. ඒ සුගතිය උපදින්න අවශ්‍ය ගුණ ධර්ම ඔබ දියුණු කරගත්ත කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහා නාම දැන් ඔන්න කරුණු දෙකයි. සුගතිය යන කවදා කොතන කොයි මොහොතේ මැරුණා. සුගතිය යන පළවෙනි එක සද්ධාව. දෙවෙනි එක සිල්වත්කම. තුන්වෙනි එක තමයි දහම් දැනුම සුතවත් භාවය. මහා නාම ඔබ ධර්මයේ ගැන ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් නම් නිතර බණහන්න. ඇසූ ධර්මයේ නුවණින් විමසන්න. ඒ ධර්මයේ ධර්මයට ආස කරන්න ධර්ම මානසිකාරයකේදී දැන් බලන්න අද අද ඔබ ලෝකෙ කොහේ හිටියත් ඔබ ඇමරිකාවේ ජීවත් වුණත් ඕස්ට්‍රේලියාවේ හිටියත් එංගලන්තේ හිටියත් ලෝකේ මොන කෙලවරක ඔබ ජීවත් වුණත් අද කොච්චර වාසනාවක්ද කියලා බලන්න මේ බණහන්න තියෙන එක අන්තර්ජාලය ඔස්සේ YouTube එකේ බලන්න කොච්චර බණ තියෙනවද දැන් අපේ නමින් අපි මීට මාස 4කට 5කට පෙර YouTube නාලිකාවක් හැටියට අපේ නමින් YouTube චැනලයක් ආරම්භ කරා YouTube එක ඔස්සේ ධර්ම දේශනා ඇතුළත් කරලා. මේ වෙනකොට මං හිතන්නේ ධර්ම දේශන 600ක් පමණ ඇතුළත් වෙලා තියෙනවා මේ මාස කීපය තුල. විශාල පිරිසක් මේ වෙනකොට subscribe කරලා 65000කට ආසන්න පිරිසක් එකතු වෙලා තියෙනවා. විශාල පිරිසක් බණ අහනවා. ඊළඟට මේ ධර්ම දේශනා කළම ටෙලිවිෂන් රූපවාහිනිය ඔස්සේ ලංකාසීන්ට වගේ ලෝවාසීන්ට කළම් ටෙලිවිෂන් අන්තර්ජාලය කළම් ටෙලිවිෂන් YouTube පිටුව ඒවගේ අපේ පේස්බුක් පිටුව ඔස්සේ මේ වෙනකොට ලක්ෂ හයකට ආසන්න විශාල පිරිසක් කල්්‍යයාන මිත්‍ර පිරිසක් අපේ නමින් තියෙන පේස්බුක් පිටුවට එකතු වෙලායින්න. එදකොට මේ හැම ආකාරයෙන්ම ලෝකෙ පුරා ඉන්නයි. ලෝකෙ පුරා කොහෙ හිටියත් අද බණහන් අවස්ථාව තියෙන. බණ පොඩ්ද කැසද්ද සීඩීද අද මුළු ත්‍රිපිටකේ මන්තර ජාලිතියනවා. ඔබ ඉංග්‍රීසි මාධ්‍යයෙන්ම ඉගෙනගෙන ඉංග්‍රීසියෙන්ම කියවන්න කැමතිනම් ඔබට බුද්ධ දේශනා ඉංග්‍රීසියෙන් කියවන්න පුළුව. බාස ගණනාවකින් පරිවර්තනය වෙලා බුද්ධ දේශනාද ලෝකෙ කොහෙ හිටියත්. ඔබට ධර්ම ඉගෙන ගන්න කෙනෙකුට දහම් දැනුම ඇතිකරගන්න හොඳටම අවස්ථාව තියෙන කාලයක් අද. ඒ නිසා මේ ලැබිච් අවස්ථාවෙන් ප්‍රයෝජනගන්න. දවසකට එක බණත් දෙකක් අහන්න ආසාාවෙන් බණහන්න. ඒ අහන ධර්මයේ ජීවිතයට එකතු කරගන්න දක්ෂ වෙන. ධම්ම කාමෝ බවං හෝති ධර්මයට කැමති කෙනෙක් වෙන ධර්මයට ආස කරන කෙනෙක් වෙන. ධම්ම දෙස්සී පරාබව. ධර්මයට අකමැති කෙනා ධර්මයට දවේශ කරන කෙනා ධර්මයට ගරහන කෙනා. මෙලෝ පරලොව දෙකෙන්ම ධර්මයෙන් පිරිහිලා පිරිහිලා යන. එනිසා පිංහතුනි ධර්මයට ආස කරන්න. ධර්මයට කැමති කෙනෙක් වෙන. ධර්මයේ දියුණු කරන කෙනෙක් බවට පත්වේ. දහම් දැනුම බුදුරජාණන් වහන්සේ පෙන්නවා කෙනෙකුට ධර්මය ගැන නිරව් දැනුමක් තියෙනවා කියන්නේ මහා භාග්‍යයක්. එක සේක බලයක් ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් ධර්මය ගැන තමන්ගේ ජීවිතය තුළින් ධර්මය තේරුම් ගන්න නම් නිවැරදි දහම් දැනුමක් තියෙනටෝ. අන්නේ විදිේ දහම් දැනුමක් තියෙනවනම් අන්න බුදුහාන්දුර පෙන්වා මහානාම ඔබ කවදා කොතන කොයි මොහොතේ මොන විපතේ මොන අනතුරෙන් කොහොම මැරුණත් ඔබේ කාන්තින් සුගතිය උපදින්න තරම් බලවත් කුසලයක් ඔබ තුර රැස් කරගත්ත කෙනෙක් ඔබ සුගතිය උපදින කෙනෙක් කියෝ. එහෙමනම් සුගතිය උපදින උපකාර වෙන කාරණාත් තුනක් සද්ධාව බලවත්ත තියෙන්න ඕනේ සීලවන්තකම තමන් තුළ බලවත්ත තියෙන්න ඕනේ. ඊළඟ එක තමයි දහම් දැනුම්. නිරවුල් පැහැදිලි දහම් දැනුමක් ඒ ධර්මයේ නිතර නුවණින් විමසමින් තමන්ගේ ජීවිතය තුළ ගොඩනගාගෙන තියෙන්නට ඕන. හතරවෙනි එක ත්‍යාග සම්පatti අතහැරීම. දන් දීම, අතහැරීම, මසුරුකම, ලෝභකම දුරු කරලා අතහැරීම පුරුදු කරගන්න. ඒ අතහැරීම කියන එක ජීවිතේ පුරුදු කරගන්න. දන් දෙන්න. අමාරු මේක ලේසි නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දානං යුද්ධංච සමානමාහෝ දානය කියන්නේ හරියට කොයි වගේද යුද්ධයක් හා සමානයි කිය. පිංහතුනි දන් දෙනවා කියන්න දැන් බලන්න කොච්චර සමහරු දෙන්දෝ නොදෙන්දෝ දෙනවද නැද්ද දෙනවද නැද්ද. දන් දෙන්න හිතනකොට ආයි හිතෙන් එනවා නෑ එපා දෙන්න. කොච්චර ප්‍රශ්න තියෙනවද කොච්චර වැඩ තියෙනවද ඕක දීලා හරියනවද ඔය වගේ කොච්චර හිත ඇතුලෙන් දානයට විරුද්ධ සිතුවිලි එනවා. ලෝභකම මසුරුකම දාන සිතුවිල්ලත් එක්ක සටන් කරනවා. ඒ නිසා දන් දෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. සංසාර පුරුද්දක් තියෙනවා. ඔබ දන්නවා පාරමී ධර්මෝ බහලා ඇති. සංසාරේ සසර පුරා දියුණු කළ යුතු පාරමී ධර්ම. මේ පාරමී ධර්ම අතර පළවෙනි මේක තමයි දානේ, දාන පාරමිතාව. නිවන් අවබෝධයේ පිණිස සංසාරිකව දියුණු කළ යුතු පාරමිතාව. පළවෙනි මේක දාන පාරමිතාව. ඒ නිසා පින්වතුනි දන් දෙන්න ඔබේ ශක්ති පමණින් දම් පින්කම් කරගන්න. අනුන්ට උදව්පකාර කරන්න. පිහිට වෙන්න. දුගී මගේ යාචකයන්ට දන් දෙන්න. භික්ෂුන් වහන්සේලාට අඩුපාඩු හොයලා බලලා සිල්වත් ගුණවත් උතුමන්ට දම් පින්කම් කරලා පින් රැස් කරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන මහා නාම ඔබ මසුරුකම දුරු කරපු ත්‍යාග සම්පත්තියෙන් යුක්ත කෙනෙක් නම් ඔබ නිතර දාණයට යොමු එච්ච සිත් ඇති දැත් ඇති කෙනෙක් නම් ඔබට ඔබ තුලින් දැන් ඔබ හිතන්න ඔබ මේ මේ කියන ಗುಣධර්ම සද්ධාව වේවා සිල්වත්කම වේවා දහම් දැනුම වේවා ත්‍යාග සම්පත්තිය මේවා තමා තුළ තියෙනකොට ආයි කවුරුත් කියන්න ඕනේ නැහැ තමන් තුලින්ම තමන්ට තේරෙනවා මං සද්ධාවන්ත කෙනෙක් මං හොඳ සීලවන්ත කෙනෙක් මං හොඳ දහම් දැනුමක් තියෙන කෙනෙක් මං හොඳට පින් කරගත්ත කෙනෙක් ඔබට ඔබදිහා බලලා ඔබේ ගුණධර්ම මැනගන්න බැයිද පුළුවන්. අන්නේ විදිහට ඔබට ඔබ තුළින් දකිනකොට ඔබට තේරෙනවන මම ලෝභ නැති මසුරු නැති දන්දීමටම යොමු එච්ච සිත් ඇති කෙනෙක් මං මෙහෙම පින් කරා මෙහෙම පින් කරා කෙළ ඒ පින බලවත් කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මහානාම තියාගේ කියන්නේ සුගතිය උපදින උපකාර වෙන බලවත් පිනක්. දන් දීම කියලා කියන්නේ දෙවියන් පවා ප්‍රශංසා කරන දෙව්ලොව සැප විඳින සසරේ සුගති සහිතව සැප සම්පත් ලබා දෙන බලවත් පින. ඒ නිසා මහානාම ඔබ කවදා කොතන කොයි මොහොතේ මොන අනතුරෙන් කොහේ මැරුණත් ඔබ ඒ කාන්තින් සුගතිය උපදිනවා ඔබ ත්‍යාග සම්පත්තිය පුරුදු කරපු කෙනෙක් නම්. අන්න එහෙමනම් දැන් කරුණු හතරක් අපි ඉගෙන ගත්ත සුගතියයි කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට කොහේ මැරුණත් ඒ කාන්තේ සුගති උපදින්න උපකාර වෙනවා සද්ධාව සිල්වත්කම දහම් දැනුම ත්‍යාග සම්පත්තිය පිංහතුනි පස්සනි එක තමයි ප්‍රඥාව ප්‍රඥාව කියලා කියන්නේ මේ ධර්මය නුවනින් විමසල ඇති කරගන්න වැටහීම. ගැඹුරු ධර්මකාරණා නුවනින් විමසල ඇති කරගන්න වැටහි අවබෝධඥාන. ප්‍රඥාව ලැබෙන්නේ හොඳට බුදුහාමුදුරුවන්ගේ ධර්මය බුදුවරු දේශනා කරන්නේ නිවැරදි දහම සද්ධානෝ අරහතන් ධම්මං නිබ්බානපත්ති. සද්ධාවෙන් නිවන කරා යන ධර්මය අහන්න ඕනේ. සුසුසා ලබතේ පඤ්ඤා. ඒ ඇසූ ධර්මයේ ප්‍රඥාව ලැබෙන තෙක් අප්‍රමත්තෝ විචක්කරු. අප්‍රමාදීව නුවණින් විමසන්න කියන යෝනිසෝ මනසිකාරය දෙන්න කියන. අන්න ප්‍රඥාව ලබන මාර්ගයේ හොඳට බනහලා ඇසූ ධර්මයේ මතක තියාගෙන ධාරණී කරගෙන ඒ ධර්මයට අනුකූලව ප්‍රඥාව ලැබෙන විදිහට ඒ ධර්මයේ තමා තුලින් විමසන මේ ධර්මයේ ඕපනයිකයි මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හයකින් යුක්ත මේ බඹයක් පමණ මේ ශරීරයේ තුළින් මුළු ලෝකෙම අවබෝධ කරගෙන ලෝකේ දකින්න පුළුවන් කියන. අපි ලෝකේ දකින්න උත්සාහ කරන්න බාහිරින්. බුදුරජාණන් වහන්සේ මුළු ලෝකේම දකින්න ලෝකේම අවබෝධ කරගෙන ලෝකයෙන් මිදෙන මාර්ගය පෙන්වේ තමා තුළ. ඒ නිසා තමන්ගේ ඇස කණනාසේ දිවකය මනස මේ ශරීරය තුළින් තමන් අවබෝධ කරගන්න. මේ ශරීරය තුළින් ඇත්තටම තමන්ව දකින්න උත්සාහ කරන්න. එහෙම විමසන කෙනා තමා තුළින් ධර්මය විමසන කෙනා ප්‍රඥාව දියුණු කරගන්න. ප්‍රඥාවයි ඔහු ඇති කරගන්න. ප්‍රඥාවට ආසන්නම කාරණේ තමයි යෝනිසෝ මනසිකාරය. නුවණින් විමසීම. නුවණින් විමසීම තුළ තමයි ප්‍රඥාව තමා තුළින් වැඩෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහා නාම ඔබ නිතර ඔබේ ජීවිතය තුළ මේ ඇස කන නාසය දිව කය මනස මේ ආයතන හය තුල හටගන්න පංච උපාදානස්කන්ධේ පටිච්ච සම්පාදේ මේ ධර්මයන් හොඳට නුවණින් විමසනවා නම් යෝනිසෝ මානසිකාරය යෙදෙනවා නම් තමා තුළින් මේ ධර්මය අවබෝධ කරන්න ඔබ මහන්සි ගන්නවා නම් මහා නාම ඔබ කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඔබ ඒකාන්තින් සුගතිය යන කෙනෙක් අන්න එහෙමනම් මහා නාමට තිබ්බ ප්‍රශ්නෙට විසඳුම මොකද්ද කරුණු පහක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහානාම ඔබ කවද මැරුණත් කොතන මැරුණත් කොයි මොහොතේ මැරුණත් ඒ කාන්තෙන් ඔබට සුගතිය උපදින්න නම් මෙන්න මේ කරුණු පහ ඔබ තුල ඇති කරගන්න. ඒ තමයි තුනුරුවන් ගැන කාටවත් වෙනස් කරන්න බැරි සද්ධාවක් ජීවිතය ඇති කරගන්න. සීලවන්තකම තමන්ගේ ජීවිතයේ අවංකව හිතට එකඟව හෘද සාක්ෂයට එකඟව අවංක සිල්වත් ජීවිතයක් ගත කරන්න. ඊළඟට දහම් දැනුම පින්පව් කර්ම කර්මඵල මෙලව පරලව ලෞකික සම්මාදිට්ඨි ධර්මයේ ගැන निराවුල් දැනුමක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න. ඊළඟ එක තමයි ත්‍යාග සම්පත්‍ය අතහැරීම. දානය, ත්‍යාගය අතහැරීම, මසුරුකම, ලෝභකම දුරු කරලා අතහැරීම ත්‍යාග සම්පත්‍ය ජීවිතේ පුරුදු කරගන්න. පස්වෙනි එක තමයි ප්‍රඥාව. ගැඹුරු ධර්මයේ නුවණින් විමසලා ඒ ධර්මයට අනුකූලව තමන්ගේ ජීවිතය තුළ නුවණ ප්‍රඥාව දියුණු කරගන්න. කරුණු පහයි සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මේවට ධර්මී කියන්නේ සීක බල ධර්ම කියලා. සීක කියලා කියන්නේ මේ ධර්ම මාර්ගේ ගමන් කරන කෙනාට. පියවරින් පියවර ධර්මාවබෝධයේ පිණිස ධර්ම මාර්ගේ වඩාගෙන යන අයට කියනවා සීක පුද්ගලයෝ. මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා අවසන් කරපු කෙනා රහතන් වහන්සේලා තමයි සම්පූර්ණයෙන් අවසන් කරපු අය. ඒ අයට අපි කියනවා අසේක ගමන් කරලා ඉවරයි. හික්මිලා ඉවරයි. 아무තුන් හික්මෙන්න දෙයක් නැහැ. හැබැයි ඒ අරහත්ත්වයේ පිනිස මාර්ගයේ වඩන මාර්ගයේ ගමන් කරන අනෙක් සියලු දෙනා අයිති වෙන්නේ සේක කියන ගණයට. එතකොට මේ සේක පුද්ගලයන්ට මේ ධර්ම මාර්ගයේ දියුණු කිරීම පිණිස තමන් තුළ ඇති කරගත යුතු අංග ටික තමයි සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මේ දේශනාව මහා නාම සූත්‍රයේ හරිය ලස්සනට අවසානයේ බුදුහාඳුරු පැහැදිලි කරලා දෙනවා මහා නාම ඔබ තුල සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා පිහිටලා නම් ඔබට ඔබ තුලින් දකින්න පුළුවන් කියලා. තමන් දිහා බලනකොට තමන් තුලින් පේනවා මා තුල හොඳ සද්ධාාවක් තියෙනවා මං හොඳ සිල්වත් කෙනෙක් මං හොඳ දහම් දැනුමක් ඇති කෙනෙක් මං හොඳට ත්‍යාග සම්පත්තිය පුරුදු කරන කෙනෙක් මං හොඳට ප්‍රඥාව වඩපු කෙනෙක්. එතකොට එහෙම දියුණු කරගත්ත කෙනෙක් බුදු හාදුරු පෙන්ව මරණය කවද වෙයිද කොතන වෙයිද කොහොම මැරයිද අපි දන්නේ. මැරුණට පස්සේ මහපාරෙම කුණු වෙලා යන්නත් පුළුවන්. මැරිච්ච තැන සත්තු කාල යන්නත් පුළුවන්. සතෙක් ඇදගෙන යන්නත් පුළුවන් මලකුණ. එතනම කුණු වෙලා පස්සෙලා යන්නත් පුළුවන්. සමහරලාවට මොකුත්ම නෑව ඉතිකොල් දැම් බලන්න මේ වසංගතයෙන් මැරෙන අය. මේ ගෙවල් වල ගෙනහල්ලා අවමංගල උත්සව තියලා මල් ලිහලා ඔය ඕ මොකුත් කරන්න විදිහක් නැහැ. මැරුණට පස්සේ හේම ඉටි කොලේක උතලා කවර එක උතලා ගිහිල්ලා වල්ලා දානවා. එක්ක පුච්චලා දානවා. එතකොට අපිට පේනවා ජීවිතේ මරණය අපි දන්නේ නැහැ කවදා කොතන කොයි මොහොතේ කොහොම මොන විදියට මැරෙන්න වේද අපි කවුරුත් දන්නේ නැහැ මිනිස්සුගේ ජීවිතවල මහා අවාසනාවන්ත මරණ නොසිතන වෙලාවල් වල මිනිස්සු මැරෙනවා. ඒ කොතන මැරුණත් මැරිච්ච තැනම කුණු වෙලා ගියා. සතෙක් කාලා ගියත් මේ ශරීරේ. මහා නාම එයා සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩපු කෙනෙක් නම් එයා විශේෂ ගාමි වෙන. එයා සුගති යනවා කියලා. හැබැයි එයාගේ මේ ශරීරේ කුණු කය පොළොවට පස් වෙලා කුණු වෙලා එක්ක සතෙක් කාලේ කංගේ ගහගෙන යයි මුහුදේ ගහගෙන යයි. දිය වෙලා කුණු ගඳ ගගා පණුව ගගා පස්සෙලා එච්චරයි. හැබැයි ඔහු මරණින් මත්තේ හිතේ තිබ්බ බරක් අර ඔළුවේ තියාගෙන ගිය බරක් අතහැරියා වගේ හිසේ තියාගෙන ගිය බරක් අත් බිමට වැටුණා වගේ යථාබතන් නික්කිත් ඒවන් සංගේ යසුගති යන එයා ආරක්ෂිත තැනක කල්යාණ මිත්‍ර සේවනයේ ඇති තැනක එයා ආරක්ෂිතව එයාගේ පරලව උපත සිද්ධ වෙනවා. ඇයි මේ ජීවිතය තුළ සද්ධහා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩපු නිසා. ඊළඟට මහානාම සූත්‍ර බුදුහාන්දුර තවත් ලස්සන උපමාවකින් පෙන්න්නනවා. දැන් ඒක අනිත් අයට පේන්නේ. ඒක දකින්නේ තමන් ඒ තමන් ගුණධර්ම වඩාගත්ත කෙනා තමන් මැරුණට පසේ සුගතියන්. එයා කොහිද ඉපදුනේ කියලා බලන්න පුළුවන් කාටද. මේක අංජනං වලින් බලන්නවත් දේවාල වලින් බලන්නවත් එහෙම කාටවත් බලන්න පුළුවන් කමක් නැහැ. ඒක බලන්න නුවණක් තියෙනවා. ඒ තමයි චුතූපපාත ඥානෙ. භාවනා කරලා හිත දියුණු කරලා කෙනෙක් මැරුණට පස්සේ කර්මානුරූපී උපදින තැන දකින නුවණ ඒකට කියනවා චුතූපපාත ඥාන. අන්නේ නුවණ ඇති කරගත්ත කෙනෙකුට ඒකෙන් දකින්න පුළුවන් එයා උපත කරා ගිය ආකාරය. හැබැයි මිනිස්සු කිය අයියෝ මැරිලා ඉන්න හැටි හයියෝ කුණු වෙලා සතෙක් කාලා ගිහිල්ලා අන්න අර මිනිස්සයා ගඟේ ගහගෙන ගිහිල්ලා කුණු වෙලා බුදුරජාණන් වහන්සේ පෙන්න මහණෙනි එයාගේ හතුරු සමහර වෙලාවට එයා දිහා බලලා සතුටු වෙයි කියනවා. සමහර වෙලාවට හතුරු හිතන්න පුළුවන් මේ මිනිහා නම් අපායෙම යන්නේ නැති. අපායෙම යන්න ඕනේ. එහෙම හිතන අය නැද්ද කියලා හිතන්න. තරහකාරයෝ කියන්නේ කෙනෙක්ගේ මරණයෙන්වත් සතුටු වෙන පිරිසක්. අනේ පව් කියලා හිතෙන්නේ සමහරලාවට තමන් මිනිස්සු ජීවිතය තුළ ඉරිසියා වෛරය ඇති වුණාට පස්සේ තමන්ගේ තරහකාරයෙක් මැරුණා කියලා දැනගත්තාම රචින්නදාන මිනිස්සු ඉන්නවනේ ගෙවල් වල කිරිබත් හදනවා සතුටට හොඳ වැඩේ කියනවා එතකොට ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා බලන්න මේ මහානාම දේශනා මේ සූත්‍ර බුදුහාඳුර පෙන්නවා මහානාම ඔබේ හතුරු තරහකාරී ඔබට iriසියා කරන අය සමහර ලාවට කියයි මේ මිනිහා නම් අපායෙම යන්න ඕනේ අපායෙම යන්න ඕනේ. හැබැයි ඒ අය කිව්වා කියලා අපාය යන්නේ නැහැ කියලා. මොකද ඔහු සද්දා සීල සුත තියාග ප්‍රඥා වඩපු කෙනෙක්. ඔහු ඒකාන්තයේ සුගතිය යනවා. ඒක බුදුහාඳුර උපමාවකට කියනවා. ඒ දණ්ඩකින් වතුර පාරක් යනවා ජල පාරක් යනකොට ඒ දණ්ඩක් තියෙනවා මෙතනින් එතර වෙන්න. මේ ඒ දණ්ඩෙන් යනවා කෙනෙක් ගිතෙල් කලයක් ඔළුවේ තියාගෙන යනවා. හදිස්සියෙම ඒ දණ්ඩල ඉස්සලා වැටෙන්න ගිහිල්ලා කලේ බිමට වැටෙනවා. වැටෙන්නේ අර වතුරට. වැටිච්ච ගමන් කලේ කුඩු වෙනවා. වලං කටු ටික යටට යනවා. ගිතෙල් ටික උඩට මතුවලා එනවා. ඇයි ගිතෙල් උඩට මතුවෙන්නේ? ඒ තමයි ගිතෙලේ ස්වභාවය. ගිතෙල් කියන්නේ වතුරේ උඩට මතුවෙන දෙයක්. වලං කටු යටට යනවා. හැබැයි කවුරු හරි ගම් යූරේ ඉඳගෙන අර දිහා බලාගෙන කියනවා ගිතෙල් ටික යටට යෑවා යටට යෑවා ගිතෙල් ටික යටටම යන්න කියනවා හැබැයි ගිතෙල් යටට යනවද නෑ ඇයි ගිතෙල් වල ස්වභාවය උඩට මතුවීම ඒ වගේ තමයි ඔබේ තරහකාරය ඔබ මැරුණට පස්සේ මූ අපායමයි යන්න ඕනේ මුන් නම් අපායම යන්න ඕනේ අපායම යන්න ඕනේ කිය කී තරහකාරයෝ කියයි කියලා හැබැයි ඔහු අපාය යන්නේ ඇයි ඔහු ජීවිතයේ සද්ධාව පුරුදු කරපු කෙනෙක් හොඳට සීල් රැකපු කෙනෙක්, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව වඩපු කෙනෙක්. ඒ නිසා මහානාම කවදා කොතන කොයි මොහොතේ මැරුණත් සුගති යන්න නම් ඔන්න ඔය සීක බල ධර්ම ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා අපිට ඊටාම වැදගත් හැමෝටම ඔබ ලෝකෙ කොහි ජීවත් වුණත් ඔබට ඊටාම වැදගත් දේශනාවක් ඔබේ ජීවිතය තුළ අප්‍රමාදීව මේ කියපු සීක බල ධර්ම සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඇති කරගන්න මහන්සි ගන්න. ඒ පිණිස ඔබ හැම දිනාටම මේ දේශනාව ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්තුනි අද මේ ධර්ම දේශනාවේ පින් බලදායක අති ධර්මින් කටයුතු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින චිත්‍රානි මාකලන්ද මහත්මිය විජේසිරි වැල්මිල්ලගේ මහත්මා ඒ අයගේ අරමුණු තමයි චිත්‍රානි සහ විජේසිරි කියන දෙපාර්ශවයේම මිය පරලව ගිය දෙමාපියන් ඇතුළු සියලූම සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරේ. තිං අයගේ පවුල්වල පරම්පරාගත මියගේ සියලු ඥාතීන් දෙමාපියන් විජිතා රංජනී සෝහිරු ඇතුළු සියලු ඥාතීන් සාධ කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයගේ පරලොව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියල පින්දේ. ඒ වගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා අපිට ආශිර්වාද කරනවා. ඒ වගේම උපන්දිනය දෙසැම්බර් මාස 21 වෙනි දිනට උපන්දිනයේදී ඇති සනුරි වැල්මිල්ලගේ දියණියට ආශිර්වාද කිරීමත් ඒ වගේ විමුක්ති වැල්මිල්ලගේ පුතුට ඒ පුතනුවන්ට ලැබුවා 25 වෙනි උපන්දිනයට ආශිර්වාද කිරීමත් ඒ දරුවට නිදුක් නීරෝගී භාවය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝාය සම්පත්තියම සැලසේවා කෙන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයක් සනුරි දියණියගේ වෛද්‍යවරයක් වීම පිණිස කටයුතු කරගෙන යන ඒ දියණියට අනාගතයේ සාර්ථක කරගෙන තමන්ට ලෞකික ලෝකෝත්තර දියුණුවම ඇති කරගෙන තමන් අපේක්ෂා කරන්නේ වෘතියෙන් දියුණුව කරා යන වාසනාව සැලසේවා කියන ආශිර්වාදය. ඒ වගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේට ශ්‍රී ලංකාවේ වාසය කරන ජීවත් වෙන හැම දෙනාටමත් මේ කෝවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වෙලා ඉන්න ලක්වාසී ලෝවාසී හැම දෙනාටම නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව ඒ පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. නිහිමනම් ඇමරිකායක සත් ජනපදයේ පදිංචි චිත්‍රානි මාකලන්ද මහත්මිය විජේසිරි වැල්මිල්ලගේ මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාමත් ඔබ හැම දෙනාමත් බණ ඇසූ ලක්වාසී ලෝවාසී සියලු දෙනාමත් කලම් ටෙලිවිෂන් මෙත් කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඔබ හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයේ පිණසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි